නාගසේන හාමුදුරුව මිලිඳු රජුරවන්ට පැහැදිලි කරලා දෙනවා මහරජතුමනි යම්කිසි කෙනෙක් තෙරුවන් සරණ ගිය උපාසක භාවයට පැමිණෙනවා නම් ඒ උපාසක උපාසිකාවන් විසින් මේ සම්බුද්ධ ශාසනයෙහි අවංකව ගුණදහම් පිරිය යුතු වෙනවා. එබඳු අය කුහක වශයෙන් මේ ශාසනයෙහි හැසිරෙන්නේ නැහැ. කුහක වශයෙන් කියලා කියන්නේ Taman ළඟ ಗುಣ ඇත්තේ නැහැ. නමුත් ಗುಣ තියනවා වගේ පෙන්නාගෙන අන් අය රවටාගෙන Tamanගේ පටු ලාභාපේක්ෂාවන් ඉටු කරගන්නට හැසිරෙන ස්වභාවය. එතකොට Taman ළඟ නැති ಗುಣ ලෝකෙට පෙන්වමින් ඒ විදිහේ වංචනික විදිහට කුහක වශයෙන් සාසනයෙහි කටයුතු කරනවා නෙවෙයි ඒ අය ඊටාම අවංක ස්වභාවයෙන් ಗುಣධම් පුරන අයයි කියලා උන්වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා. ඒ නිසා අද ධර්ම දේශනාව අපි සිද්ධ කරන්නේ මේ උපාසක ගුණය මූලික කොටගෙන කුහක භාවය කියලා කියන්නේ මොකක්ද? ඒ කුහක බවින් අපි කොහොමද නිදහස් වෙන්නේ? ගිහි පැවිදි අපි හැම දෙනා තුළම ඉබඳු මනෝභාවයන් හටගන්නට හේතු සාධක ගොඩනැගෙන්නේ කොහොමද? ඒ වගේම අපි සිහිනුවණින් යුක්තව ඉබඳු පාප ධර්මයන්ට, ඉබඳු දුබල මනෝභාවයන්ට හසු නොවි මේ සම්බුද්ධ ශාසනයෙහි නිවන් පිණිස ආරම්භන ලද මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ඉදිරියට පවත්වාගෙන යන්නේ කොහොමද ඒ සඳහා තෙරුවන් සරණ අපි නිවැරදිව අවබෝධ කොටගෙන පිහිට පිණිස පවත්වා ගන්නේ කොහොමද කියන මේ කාරණා පදනම් කරගෙනයි අද ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මෙහි කුහක බවයි කියලා කියන්නේ අපි මුලින් සඳහන් කළා වගේ යම් කිසි කෙනෙක් Taman ළඟ නැති ස්වභාවයක් ලෝකෙට පෙන්වන්නට උත්සාහ කරනවා. එතකොට පින්නතුන් මීට පෙර අහලා ඇති මායා සාටෙය කියලා එක්තරා දුර්ගුණ දෙකකුත්. එහෙම නැත්නම් මායාකාරී බව, කපටිකම කියන ස්වභාවයත් ටිකක් මීට සමීපව යන එක ළඟින් යන දුර්ගුණවල ස්වභාවය. ඒ කප් මායාවයි කියලා කියන්නේ Taman ළඟ තියෙන දුර්ගුණ සංගවලා වෙනත් ස්වරූපයකින් පෙනී සිටීම. ඒතකොට මායාකාරී භවෙහි ස්වභාවය තමයි දුබලකම සංගවලා ඒ දුබලකම් නැතුව ආසේ පෙනී සිටින ස්වභාවය. කපටිකමයි කියලා කියන්නේ Taman ළඟ තියෙන දේත් සංගවාගෙන නැති දේත් මතු කරමින් ඒ වගේම විවිධාකාරයෙන් අන් අය රවටමින් වංචනික විදිහට හැසිරෙමින් Tamanගේ අභිමතාර්ථයන් සාධනය කරන්නට අනෙකා ගැන නොතකා කටයුතු කරන ස්වභාවය තමයි කෛරාටික බවයි කියලා කියන්නේ. එතනදී Tamanගේ අවශ්‍යතාවය ඉටු කර ගැනීම Tamanගේ වැඩේ කර ගැනීම සඳහා ඕනෑම ක්‍රමයකින් ක්‍රියාත්මක වෙන්නට සූදානම් ගතියක් තියෙනවා ඒ කෛරාටික බව එහෙම නැත්නම් කපටිකම කියන තැන. මේ කුහක බවයි කියලා කියන්නේ ඒ මායාකාරී බව ඒ වගේම කපටිකම කියන ස්වභාවයන්ට බොහොම සමීපයෙන් යන තවත් එක් දුර්ගුණයක් මේ කුහක බවෙන් සිද්ධ වෙන්නේ Taman ළඟ ඒ අදාළ ಗುಣධම් නැති බව දැන දැනම ලෝකේ රවටලා ලෝකයාගෙන් Tamanට ලාභ කීර්ති ප්‍රශංසා ලබාගෙන වැජඹෙන අදහසින් ලෝකයා රවටාගෙන කටයුතු කරන ස්වභාවය. Taman ළඟ සැබවින් මේ පෙන්වන්නට උත්සාහ කරන ගුණයක් නැහැ. ඒ බව Taman හොඳටම දන්නවා. එහෙම දැන දැනත් එහෙම දේවල් තියනවා වගේ ලෝකෙට අඟවාගෙන කටයුතු කරනවා. එතකොට මේ தත්වයෙන් යම්කිසි කෙනෙක් මේ සම්බුද්ධ ශාසනයෙහි හැසිරෙනවා නම් සැබවින්ම ඒ තැනැත්තා තෙරුවන් සරණ ගිය කෙනෙක් කියලා හඳුන්වන්නට පුළුවන් කමක් නැහැ. මොකද යම්කිසි කෙනෙක් තථාගතයන් වහන්සේ සරණ ගියා නම්, සද්ධර්මයේ සරණ ගියා නම්, ආර්ය මහා සංඝරත්නයේ සරණ ගියා නම් සරණ යනවායි කියලා අදහස් කරන්නේ තථාගතයන් වහන්සේ දෙසූ මඟ විශ්වාසයෙන් අනුගමනය කරමින් ඒ සද්ධර්මයේ ඇසුරු කිරීමෙන් පුරුදු පුහුණු කිරීමෙන් Tamanට යහපතක් සිද්ධ වෙනවා කියලා තේරුම් අරගෙන දුරුගුණ දුරු කරමින් යහගුණ වඩවමින් ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි හැසිරීම ඒ සඳහා ආදර්ශයේ හැටියට මාර්ගෝපදේශකයන් හැටියට ආර්ය මහා සංඝ රත්නය ආදර්ශයක් හැටියට අනුගමනය කරමින් කටයුතු කිරීම. ඉතින් මේ ආකාරයෙන් යමෙක් කටයුතු කරනවා නම් මේ සාසනික ප්‍රතිපදාව තුල අර විදිහේ කුහක ප්‍රතිපත්තියක් මවාපාන ප්‍රතිපත්තියක් එහෙම නැත්නම් ඇතුළත හිස්ව ඇතුළත දුර්ගුණ වලින් පිරීලා පිටස්තරින් ඊට වඩා අලංකාර විදිහට ප්‍රතිරූපයක් මවාගෙන පුම්බාගෙන කටයුතු කරන ස්වභාවයක් ඇති නොවිය යුතුයි ඒක නිවැරදි සාසනික සම්ප්‍රදාය හෝ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය නොවේ කියන බවයි මෙහිදී පැහැදිලි කරන්න. ඒ නිසා යම් කෙනෙක් අවංකව තෙරුවන් සරණ යනවා නම් එබඳු උපාසක උපාසිකාවන් තුල දැන් මේ කාරණය ගිහි පින්නතුන්ට පමණක් නෙවෙයි සියලුම තථාගතයන් වහන්සේගේ සියලුම ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වනක් පිරිසම රත්නත්‍රය පරායන කොටගෙන රත්නත්‍රය සරණ කොටගෙනයි මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නේ ඒ නිසා මෙහි මේ උපාසක ගුණ හැටියට දක්වන ඒ සෑම ගුණාංගයක්ම හුදෙක් ගිහි පින්නතුන්ට පමණක් නෙවෙයි ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව තෙරුවන් සරණ කොටගෙන ක්‍රියා කරන ප්‍රතිපත්ති වඩන හැම දිනාටම පොදුවේ සැලකිලිමත් වෙන්නට සුදුසු ගුණාංග. ඉතින් ඒ නිසා මේ කුහක බව අපි නිවැරදිව හඳුනා නොගත්තොත් ඕනම අවස්ථාවක ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි කාලයක් යෙදෙනකොට ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ යම් යම් අය තුලින් මේ දුර්ගුණය අවදි වෙන්නට පුළුවන් Tamanගේ මනසටත් හොරා. හැබැයි Tamanගේ මනසට හොරා ඒක මතුවෙනවා කියලා කිව්වට එතනදී Taman නොදැන ක්‍රියාත්මක වෙනවාම නෙමෙයි. Tamanගේ යම් යම් අවශ්‍යතා මත දැන් මේ ප්‍රායෝගික ලෝකයේ වැඩ කටයුතු කරගෙන යනකොට මොනතරම් සද්භාවයෙන් දේවල් පටන් ගත්තා වුණත් ඒවා කරගෙන යද්දී විවිධ ගැටලු මතුවෙනවා අවශ්‍යතා මතුවෙනවා අපහසුකම් මතුවෙනවා දුර්වලකම් මතුවෙනවා නමුත් ඒ දුර්වලකම් දුර්වලකම් හැටියට දකින්නට ඒ අවස්ථාවේ සිහි කල්පනාව නැතිනම් ඒ දුබලකමම Tamanගේ වැඩ කටයුතු කරගන්න හොඳ මාර්ගයක් හැටියට හිතාගෙන ඒකම Tamanගේ ජීවනෝපායක් බවට පමුණවා ගන්නටත් පුළුවන්. ඉතින් අන්න ඒ නිසායි මේ දුබලකම් මතුවෙන්නේ කොහොමද කියලා අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්නට ඕන කරන්නේ. බුදුරජාණන් වහන්සේ නිවන් දැකීම සඳහා අවශ්‍ය ගුණාංග දක්වන කරණීයමෙත සූත්‍රයේදී උන්වහන්සේ මූලික වශයෙන්ම දක්වනවා මෙන්න මේ ගුණාංග වලින් යම්කිසි කෙනෙක් යුක්ත වෙන්නට ඕන ඒ නිවන් දැකීම සඳහා ප්‍රතිපත්ති පුරනවා නම් එහෙම උන්වහන්සේ මූලික වශයෙන් ಗುಣ 15ක් එහිදී දක්වනවා. එතකොට මේ දක්වන ගුණාංග අතර උජූච සූජූච කියන ಗುಣ දෙකක් පවතිනවා. උජූ කියලා කියන්නේ අවංක වෙන්නට ඕන එහෙම නැත්නම් ඍජු වෙන්නට ඕන. සූජූච කියලා කියන්නේ වඩාත් ඍජු වෙන්න ඕන. ඒ කියන්නේ වඩාත් අවංක වෙන්නට ඕන. එතකොට පළවෙනි කාරණයෙන් කියනවා අපි ලෝකය සමග ගනුදෙනු කරනකොට ලෝකයා රවටන්නේ නැතුව ලෝකයාට වෙනත් ආකාරයකින් පෙනී හිටින්නේ නැතිව අපි අවංක ස්වභාවයෙන් ක්‍රියා කරන්නට ඕන මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේදී. ඒ වගේම දෙවනි කාරණයෙන් සූජූච කියලා කියන්නේ තමන් තමන්ට තමන්ගේ හෘද සාක්ෂියට ඊටත් වඩා අවංක වෙන්නට ඕන ඊටත් වඩා ඍජුව කටයුතු කරන්නට ඕන මනාව ඍජුව මනාව අවංකව Tamanගේ හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන්න දැන් එතකොට එහෙම සඳහන් කරන්නේ කුමක් නිසාද? අපි ලෝකයට අවංක වෙනකොට සමහර අවස්ථාවලදී අපේ හැබෑ ස්වභාවයම අපේ පවතින නියම ස්වરૂපයම අපට ලෝකයට පෙන්වන්නට බැරි අවස්ථා එනවා. ඒ වංචනික බව සඳහන් නොවේ. අපේ ස්වභාවයේ ලෝකය 100%ක්ම ලෝකයට හෙලි කරන්නට ගියොත් ඒකෙන් ලෝකයට අනර්ථයක් වෙන්නටත් පුළුවන්, Tamanට අනර්ථයක් වෙන්නටත් පුළුවන්. දැන් ಗುಣධම් වඩන හැම කෙනෙක්ම අරහත්ත්වයටපත් වෙලා කෙලෙස් නසලා නෙමෙයිනේ මේ ಗುಣ පුරන්නට සූදානම් වෙන්නේ. ಗುಣධම් වඩන්නට ප්‍රතිපත්ති පුරන්නට ආරම්භ කරන්නේ කෙලෙස් සහිත පුද්ගලයෙක්මයි. දුර්වලකම් ඇති පුද්ගලයෙක්මයි. එතකොට ඒ තියෙන දුර්වලකම් අපි ළඟ මෙන්න මේ මේ වගේ දුර්වලකම් තියනවා කියලා ලෝකයට කියාපාන්නට ගියොත් Taman ළඟ තියෙන හැම දුබලකමක්ම ඒක ලෝකයාට පව්කම් කරන්නට වැරදි කරන්නට පූර්වාදර්ශයක් මඟ පෙන්වීමක් වෙන්නටත් බැරි කමක් නැහැ. ඒ නිසා ලෝකයා අනතුරින් ගලවන්නට, ලෝකයා වරදට පෙළඹෙන බවින් වළක්වා ගන්නට, ලෝකයට වැරදි ආදර්ශයක් නොදෙන්නට ඕන නිසා අපි ළඟ යම් යම් දුබලකම් තිබුණත් ඒවා ඒ ආකාරයෙන්ම ලෝකයේ ඉදිරියේ හෙළි නොකර කටයුතු කරන්නට ප්‍රඥාවන්තයින් සත්පුරුෂයින් වග බලා ගත යුතු වෙනවා. හැබැයි මෙතන මේ කියන වංචනික බව, කුහක බව, මායාකාරී බව, කපටිකම කියලා කියන්නේ ඒ ලෝකයේ කෙරෙහි අනුකම්පාවෙන්, කරුණාවෙන්, ප්‍රඥාවෙන් කටයුතු කරන ස්වභාවයෙන් නෙමෙයි, Taman යම් යම් ලාභාපේක්ෂා ඇතිව අර විදිහට කටයුතු කරන ස්වභාවය. ඒ නිසා එතනදී ඒ ලෝකය සමග කටයුතු කරද්දී අවංක වෙනවා කියලා මගේ ළඟ නම් මේ මේ දුර්වලකම් තියෙනවා කියලා සියල්ල ලෝකේ ඉදිරියේ කියාපෑම සත්පුරුෂයන්ගේ ඥානවන්තයන්ගේ ස්වභාවය නොවිය යුතුයි. දැන් සමහරු අපට පේනවා මේ විදිහට අපි නම් ඉතින් ඇතුලේ එකයි පිටේ එකයි දෙකක් නැහැ කරන දේ කියනවා කියන දේ කරනවා ඒ විදිහට කියලා අර තමන්ගේ ජීවිතයේ තියෙන යම් යම් දුර්වලතැන් තමන්ගේ තියෙන දුර්ගුණ තමන් කරන යම් යම් දුරාචාර හොඳට රස කර කර පිරිස ඉදිරියේ තලු මරමර කියන අවස්ථා අපිට සමහර වෙලාවට සමාජයේ පෙනෙනවා. එතකොට ඒගොල්ලන්ට හිතෙන්නේ ඒගොල්ලෝ මේ ඊටාම අවංක ස්වභාවයෙන් කටයුතු කරනවා වගේ. නමුත් එතන තියෙන්නේ විලිලැජ්ජා නැති ගතියයි කියලයි කියන්නට වෙන්නේ ධර්මානුකූලව විස්තර කරනකොට. එනිසා අපි හැම කෙනෙකුටම ලැජ්ජ බය කියන දේ තියෙන්න ඕන. අවංක භාවය තියෙන්නත් ඕන. හැබැයි ලැජ්ජ බය තියෙන්නටත් ඕන. අවංක වෙන්නට ඕනේ ලෝකයේ සමග කටයුතු කරනකොට. හැබැයි ලැජ්ජා බය කියන මේ ධර්මතා දෙක අපට තියෙන්නට ඕනේ. සමාජයේ අපි කොහොමද ප්‍රමාණාත්මකව කටයුතු කරන්න කියලා තේරුම් බේරුම් කරගන්න. හැබැයි හුඟක් වෙලාවට මේ ලැජ්ජා බය කියන කරුණු දෙකත් බොහෝ දෙනා වරදවා තේරුම් ගන්නවා. ලැජ්ජා බය කියලා කියන්නේ පව්කම් කරන්නට තියෙන ලැජ්ජාව සහ බියපත් වීම. ලැජ්ජාව කියලා කියන්නේ ඒ පාපයට ඉදිරිපත් නොවන හැකිලෙන ගතිය. එතන බිය කියලා කියන්නේ ඒ පාප කර්මේ කරන්නට දිරිමත් නොවන පසුබට වෙන ස්වභාවය. එතකොට මේක පව්කම් සම්බන්ධව ඇති වෙනවා නම් දුර්ගුණ සම්බන්ධව ඇති වෙනවා නම් තමයි ලැජ්ජා බය එහෙම නැත්නම් හිරියොත්ප්ප කියන ගුණාංග දෙකක් හැටියට පැහැදිලි කරන්න. අද සමාජයේ හුඟක් දෙනෙක් කටයුතු කරන්නේ වැරදි කරන්න කිසි ලැජ්ජාවක් බයක් නැහැ. කිසිම හිරිකිතක් නැතුව හිරියොත්ප්පයක් නැතුව වංචනික විදිහට සැඟවි ඕන තරම් වැරදි කරන්න ලෑස්ති. හැබැයි ඒක ලෝකෙට එළි වෙනවට කැමති නැහැ. එතකොට ඇකිලෙනවා, එතකොට මිරිකෙනවා, එතකොට බියපත් වෙනවා. එතන තියෙන්නේ ලැජ්ජ බය නැමැති ಗುಣධර්ම දෙක නෙමේ. එතන ඇති වෙන්නේ Tamanගේ වරද Tamanගේ දුබලකම ලෝකයා දැනගන්නවට විරුද්ධත්වය පාන එක්තරා සියුම් द्वेष සහගත හැඟීමක් එතන තියෙන්නේ. ඒ නිසාද හුඟක් දෙනා ලැජ්ජා බය නැමැති ಗುಣධර්ම දෙක හැටියට සියුම් द्वेषයක් තමයි පවත්වාගෙන යන්නේ සමාජය තුල. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ මේ ධර්මතා හඳුනා ගන්නකොට දුර්වලකම් හඳුනා ගන්නකොට උනත් ගුණාංග හඳුනා ගන්නකොට උනත් ඒවැ નિયમિત ගති ලක්ෂණ අපි තේරුම් ගත්තේ නැත්නම් අපි හැමතිස්සෙම දේවල් පටලව ගන්නවා මොකද මේ මනෝභාවයන් సంతානෙහි අවදි වෙනකොට ලේබල් එකක් ගහගෙන නෙමෙයි අවදි වෙන්නේ ඔන්න මම කුහක බවයි මේ එන්නේ මායාවයි මේ එන්නේ කපටිකමයි මේ එන්නේ සද්ධාවයි මේවා නම් ගහගෙන මනසේ මතුවෙන්නේ නැහැ. අපි දැන් පොතකින් කියවනකොට බණක් අහනකොට නම් අපි ඒකට නමක් කියනවා. ඒතර නම කිව්වහම අපි දන්නවා මේ කියන්නේ මේ ගැනයි. හැබැයි මනසේ මේවා මතුවෙනකොට නම් ගහගෙන මතුවෙන්නේ නැහැ. නිකම්ම නිකම් මනෝභාවයක් විතරයි මතුවෙන්නේ. ඒ මතුවෙන මනෝභාවය ඒක කුහකකමද ඒක වංචාවද ඒක ලැජ්ජ බයද එහෙම නැත්නම් ඒක द्वේෂයේද මේවා තේරුම් බේරුම් කරගන්නට ඉතා පරිස්සමින් අපි අපේ මනස ගැන අවධානයෙන් ඉන්නට වෙනවා. එනිසා යම් කිසි කෙනෙක් කුහක නොවි කටයුතු කරනකොට අවංක වෙන්නට ඕන. හැබැයි අවංක බව කියන එක විලිලැජ්ජ නැති ගතිය කියන தത്വෙට ඇදගෙන වැටෙන්නේ නැතිව ලෝකයට වැරදි කරන්නට අනුබල දෙන தത്വයට Taman ළඟ තියෙන සියලු දුබලකම් හෙළි කරනවා කියන தത്വෙට යන්නේ නැතිව Taman සුරක්ෂිත කරගෙන Tamanගේ අඩුපාඩු හදාගන්නට උත්සාහ කරන්නට ඕනේ ලෝකයේත් එක්කලා කටයුතු කරන්න පුළුවන් උපරිමයෙන් ලෝකයට අවංක වෙන්නට ඕනේ ලෝකයට දේවල් වංචනික විදිහට සංගවලා ලෝකේ රවටන්නට ක්‍රියාත්මක වෙන්නේ නැතිව එතකොට අපි ළඟ තියෙන අඩුපාඩු අපි ලෝකයට හැම දෙයක්ම කියන්නේ නැතුව ඉන්නට ඕන කියලා අපි ඒ ඒකෙන් අපි අදහස් කරන්නේ වංචනික වීම නෙමෙයි ඒ වගේම අවිචාරවත් විදිහට අවංක වීමත් නෙමෙයි ඔය දෙක අතරතුර මධ්‍යම ප්‍රතිපදාව කියන තැන මේ හැම දෙයක්ම පුහුණු කරනකොට එක්තරා මධ්‍යස්ථ ස්වභාවයකින් Tamanට ක්‍රියාත්මක වෙන්නට පුළුවන් ප්‍රමාණය අපි ප්‍රඥාවෙන් හඳුනා ගන්නට ඕන. ඒ නිසා කුහක වෙන්නටත් බෑ හැබැයි අවංක වෙනවා කියලා සිහි කල්පනාවක් නැතුව අවිචාරවත්ව කටයුතු කරන්නටත් බෑ ඔය දෙක අතරතුර අපි කොහොමද ඥානවන්තව ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි නුවණින් තේරුම් ගන්නට ඕනේ එතකොට අර විදිහට අපි මුලින් සඳහන් කළා අවංකයි කියලා අපි ළඟ තියෙන හැම දුබලකමක්ම ලෝකයේත් එක්කලා කියාපාන්නට නොයා යුතුයි කියලා. එතකොට එහෙම කියාපාන්න නැතුව අපි ඒවා සංගවගන්නේ ලෝකෙට වංචා කරන්නට කුහක වෙන්නට නෙවෙයි. ඒ අඩුපාඩු සකස් කරගන්නා තෙක් අපි ඒවා ලෝකයට හෙලි කරන්නේ නැතුව ආවරණය කරගෙන හැබැයි ඒවා හදාගන්න නැතුව හැමදාම හංගගෙන ඉන්න එක සුදුසු නැහැ. අපි ඒවා ලෝකයට හෙලි කරන්නේ නැතුව සංගවා ගන්නේ කුමකටද? ඒවා සකස් කර ගැනීමේ එතනින් නැගී සිටීමේ පරමාර්ථය ඇතුවයි. මොකද ලෝකයට ඒවා හෙලි කරන්නට ගියොත් අර විදිහට ලෝකේ වැරදි ආදර්ශයක් ගන්නවා වගේම අපි කොච්චර નિર્දෝෂී වුණත් ඒත් අපට චෝදනා කරන්න පුළුවන් වැරදිකාරයෙක් හැටියට. ඒ නිසා ලෝකෙ මිනිස්සුන්ට දේවල් කියනකොට තමන්ගෙම බිරිඳට වුණත් තමන්ගෙම සැමියාට වුණත් තමන්ගෙම දරුවට තමන්ගෙම අම්මා තාත්තට සහෝදරයට ඥාතියට වුණත් අපි දේවල් කියනකොට ඒ තැනත්තාට ඔරොත්තු දෙන ප්‍රමාණයට දේවල් ප්‍රකාශ කිරීම හොඳටම ප්‍රමාණවත් ඉතිරි ටික තමන් දරාගෙන තමන්ගේ දුබලකම් සකස් කරගන්නට තරම් අවංක වෙන්නට ඕනේ. ඒකයි කරණීයමෙත සූත්‍රයේ සඳහන් කරන්නේ උජූච සූජූච ලෝකෙට අවංක වෙන්නට ඕනේ අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය තැන. ඒ වගේම තමන්ට තමන් 100%ක්ම අවංක වෙන්න ඕනේ. ඒකයි සූජූච කියලා සඳහන් වෙන්නේ. හෘද සාක්ෂියට තමන් දේවල් හංගලා වංචා කරලා මේ ප්‍රතිපත්ති මාර්ගෙහි යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමන් පිළිබඳව තමන්ගේ හෘද සාක්ෂියට එකඟව කල්පනා කරලා බලනකොට අපි 100%ක්ම අවංකව තමන්ගේ දුබලතාවය හඳුනාගෙන එතනින් නැගී සිටින්නට උත්සාහවත් විය යුතුයි. මෙන්න මේ විදිහට යම්කිසි කෙනෙක් කටයුතු කරනවා නම් ඒ තැනැත්තා මේ ප්‍රතිපත්ති මාර්ගයේහි මොනම අවස්ථාවකවත් කුහක වෙන්නට හේතුවක් නැහැ. ඒ කියන්නේ තමන් ළඟ නැති දේවල් ලෝකෙට අඟවන්නට හේතුවක් නැහැ. ඒ විදිහට අඟවන්නට හුඟක් දෙනා පෙළඹෙන්නේ ලාභ, කීර්ති, ප්‍රශංසා එහෙමත් නැත්නම් යම්කිසි ජීවනෝපායක් හැටියට තමන්ගේ ජීවිතේ පවත්වා ගන්නට යම් ක්‍රමයක් ගොඩනගා ගැනීමේ උනන්දුව මත. තවත් සමහර වෙලාවට ඒ තමන් ළඟ නැති දේවල් ලෝකෙට අඟවන්නට පුළුවන් වංචක ධර්මයක් හැටියට තමන්ම රැවටිලා ඒ කියන්නේ දැන් සමහරු අපට පේනවා සමාජයේ මට ධාන තියෙනවා මට අභිඥා තියෙනවා මම දැන් සෝවාන් වෙලා ඉන්නේ මම රහත් වෙලා ඉන්නේ ওই විදිහට ප්‍රකාශ කරන අය අපේ සමාජයේ මුණ ගැහෙනවා. මේ අය අතර සමහරු ඇත්තටම අහිංසකයි. අහිංසකයි කියලා කියන්නේ ඒගොල්ලෝ රැවටිලා තියෙන්නේ. භාවනා කරන්න ගිහින්, ගුණධම් වඩන්න ගිහින් ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා දැන් අපි සෝවාන් ඵලයටපත් උනා. දැන් අපි අනාගාමී ඵලයට, දැන් අපි අරහත් ඵලයටපත් උනා. දැන් අපි ධානයටපත් උනා. මේ විදිහට තමන්ම රැවටෙනවා. ඒ තමන්ගේ මනසට තමන්ම රැවටිලා ඒ බඳු ධාන අභිඥා තියනොයි කියලා ප්‍රකාශ කරනවාට ධර්මයේ කියන්නේ අධිමානයයි කියලා. අධිමානය කියලා කියන්නේ තමන්ම රැවටිලා. එතකොට තමන් දන්නේ නැහැ තමන් ලෝකෙට වරදක් කරනවා කියලා. මොකද තමන්ගේ මනසට තමන්ම රැවටිලා. ඉතින් ඒ අවස්ථාව ටිකක් අසරණ අවස්ථාවක්. අහිංසක අවස්ථාවක් කියලායි කියන්නට වෙන්නේ. නමුත් මේ කුහක බව කියලා කියන්නේ එහෙම තමන්ගේ මනසට තමන්ම රැවටිලා කටයුතු කිරීම නෙමේ. තමන් හොඳටම දන්නවා මේ ගුණය තමන් ළඟ නැහැ කියලා. තමන් හොඳටම දන්නවා තමන් මේ බොරුවක් කරන්න කියලා. තමන් හොඳටම දන්නවා තමන් මේ අනුන් රවට්ටනවා කියලා. නමුත් ඒවා දැන දැන පවත්වාගෙන යනවා යම් යම් ලාභ අපේක්ෂාවන් පෙරදරි කරගෙන. අන්න ඒ తত্ত্বයයි මෙතන කුහක බව කියලා හඳුන්වන්නේ. දැන් මේ කාරණය හඳුනා ගන්නට දහම් පොතපතවල අර කුහක තාපසයාගේ කතා ප්‍රවෘත්තිය දක්වනවා. ඒක අහනකොට අපට හොඳට පැහැදිලි වෙනවා මොකක්ද මේ කුහක බවයි කියලා කියන්නේ. එක්තරා තාපසයෙක් බොහෝම සීලවන්තයෙක් හැටියට ලෝකයට පෙනී සිටියා. එක් උපාසකවරයෙක් ඇසුරු කරමින් මේ තාපසවරයා කටයුතු කරද්දී මේ උපාසකතුමා හිතනවා අනේ මේ තාපසතුමා බොහොම සීලවන්ත කෙනෙක් බොහොම ගුණවන්ත කෙනෙක් ඒ නිසා එතුමාට ඉන්න තැනක් පිළියෙල කරලා දෙන්නට ඕනේ කියලා වෙනම පන්සලක් සකසලා දුන්නා. දැන් අර තාපසතුමා බොහොම පහසුවෙන් අර පන්සලෙහි තමන්ගේ ගුණදහම් වැඩිම කරගෙන යනවා. ඒ කරගෙන යන හැටියට ලෝකයට පෙන්නනෝ දැන් අර දායක මහත්තයා බොහොම හැඟීමෙන් මේ තාපසතුමාට සියලු අප උපස්ථාන කරනවා දැන් මේ උපාසකවරයාට Taman එකතු කරගත්තු යම් කිසි කහවණු ප්‍රමාණයක් තියෙනවා මුදල් ප්‍රමාණයක් තියෙනවා සුරක්ෂිත කරලා තියාගන්නට ඕන හොරුන්ගෙන් මංකොල්ලකාරයින්ගෙන් බේර ගන්නට ඕන දැන් මේක කොහෙද සංගවලා තියන්නේ කියලා සිහි කරනකොට ඔහුට මතක් වුණා මේ තාපසතුමා ඉන්න තැන මේක හංගලා තිබ්බොත් නම් කොහොමවත් හොරෙක් හතුරෙක් සැක කරන්නේ නැහැ. ඒ නිසා එතුමාට බරක් නොවන හැටියට එතුමාගෙන් අහලා මේක ඒ භූමියේ කොතනක හරි සංගවලා තියන්නට ඕන කියලා කල්පනා කළා. කල්පනා කරලා අර මසුරන් පොදිය අරගෙන ගිහිල්ලා තාපසතුමාට කියනවා ස්වාමීනි මට මේක සුරක්ෂිත කරගන්න ඕන හොරහතුරන්ගෙන් ඒ නිසා ඔබතුමා මේක බරක් කරගන්න එපා මම මේ භූමියේ යම් තැනක මේක සංගවලා තියෙනවා මට අවශ්‍ය වෙලාවට ගන්න මේ හොරුන්ගෙන් පරිස්සම් කරගන්න ඕන නිසායි මම මේක තැම්පත් කරන්න කියලා තාපසතුමාටත් කියලා එතුමාගෙත් අනුදැනුම ඇතුව යම් තැනක සංගවලා තිබ්බා ඊට පස්සේ ටික කාලයක් යනකොට මේ තාපසයා කල්පනා කරනවා දැන් මෙතන විශාල මුදලක් තියෙනවා මේ මුදල මට අරගෙන ගියොත් මගේ ජීවිත කාලෙම කිසි වෙහෙසක් නැතුව අපහසුාවක් නැතුව මට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ මුදල අරගෙන යන්නේ කොහොමද කියලා කල්පනා කරලා ටික කාලයක් ඊටාම හොඳින් ಗುಣධම් වඩනවා වගේ පෙන්නලා අර උපාසක මහත්තයාට දවසක් කියනවා උපාසකතුමනි මේ ಗುಣධම් වඩන තවුසන්ට එක තැනක හැමදාම ඉන්න එක සුදුසු නෑ. එතකොට කෙලස් වැඩෙනවා. එතකොට මේ මහජනතාවත් එක්ක අනවශ්‍ය සම්බන්ධතා මතුවෙනවා. මේ පවුල් එක්කලා ඕනවට වඩා බැඳීම් ඇති වෙනවා. එහෙම වෙනකොට ඒක අපේ ಗುಣධම් වැඩිවීමට එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා දැන් මම වෙනත් තැනකට යන්නේක සුදුසුයි කියලා යෝජනා කළා. අර දායක මහත්තයා නැවත නැවත හඬා වැළපිලා ඉල්ලා හිටියා අනේ ස්වාමීනි වඩින්නට එපා ඔබ වහන්සේට දන් පැන් ටිකක් පූජා කරලා අපි මොනතරම් කුසලයක් කරගන්නවද? ඉතින් ඒකම අපට ලොකු දෙයක්. ඔබ වහන්සේ මේ ප්‍රදේශෙම වැඩ ඉන්න. නමුත් මේක කොහොමවත් පිළිගත්තේ නැහැ. අර තාපසයා තීරණය කරනවා නෑ මම දැන් යන්නට ඕනේ කියලා. එimhe යන්නට ඕනේ කියලා පිටත් වුණා. පිටත් වෙලා සෑහෙන දුරක් ගිහිල්ලා මේ තාපසයා ආපහු එනවා. ආපහු ඇවිල්ලා කියනවා උපාසකතුමනි මම මේ ආපහු ආවේ ඔබේ පන්සලෙන් පිටත් වෙනකොට මම නොදැනුවත්ව පන්සලේ වහලට හෙවිලා තිබුණු පිදුරු වලින් පිදුරු ගහක් මගේ ජටාවේ රැඳිලා තිබුණා. මේ අනුසන්තක දේවල් අපි නොදැනුවත්වවත් එහෙම අරගෙන යන එක හොඳ නෑ. ඒක අපේ සීලයට සුදුසු නෑ. ඒ නිසා ඒ පිදුරු ගහ ආපහු ගෙනත් දීලා යන්නයි මම මේ ආවේ කියලා අර ජටාවේ රැඳිලා තිබිච්ච පිදුරු ගහත් ආපහු දීලා ගියා. පස්සේ දැන් මේ උපාසකතුමා කල්පනා කරනවා අනේ මොන තරම් සිල්වත් කෙනෙක්ද මේ පිදුරු ගහ පිළිබඳවත් මෙච්චර සැලකිලිමත් වුණා මේ තරම් දුරක් ආපහු ආව මේක ගෙනත් දීලා යන්න කියලා වඩාත් පැහැදිලා හැඬු කඳුලින් මග බලාගෙන ඉන්නවා. එන්නකොට අපේ මහබෝසතාණන් වහන්සේ යම්කිසි කාර්යයක් සඳහා මේ ප්‍රදේශයෙන් යද්දී මේ උපාසකවරයාට මුණ ගැහෙනකොට දැන් මේ සිද්ධිය මේ විදිහේ තාපසතුමෙක් හිටියා මෙච්චර කාලයක් හිටියා. ඉතින් අද මෙහෙම පිටත් වෙලා ගියා. මං හරි දුකෙන් ඉන්නේ කියලා මේ ප්‍රවෘත්තිය ඔහු මේ බෝසත් වරයත් එක්කලා එහෙම නැත්නම් තමන්ට හමු වෙච්ච මිත්‍රයත් එක්කලා මේ කාරණේ පැහැදිලි කළා. පැහැදිලි කරනකොට බෝසතාණන් වහන්සේ සැනකින්ම ඇහුවා මොනවා හරි දෙයක් ඔබ ඔහු දැනුවත්ව කොතනක හරි සංගවලාවක් තිබුණද කියලා ඇහුවා. එහෙම අහනකොට කිව්වා මම මේ විදිහට මට ලැබිලා තිබිච්ච කහවණු පොදියක් මම තාපසතුමාටත් කියලා මම හංගලා තිබ්බ හොර හතුරන්ගෙන් බේරගන්න. ඊට පස්සේ කිව්වා එහෙනම් ඉක්මනට ගිහින් බලන්න ඒක එතන තියනවාද කියලා. ගිහිල්ලා බලනකොට අර කහවණු ටික එතන නැහැ. ඊට පස්සේ දැන් මේ උපාසකවරයා අහනවා ඔබ කොහොමද එහෙම කතාවක් කිව්වේ? පස්සේ අර බෝසතාණන් වහන්සේ එහෙම නැත්නම් මේ මිත්‍රයා කියනවා එහෙම කිව්වේ වෙන කාරණයක් නිසා නෙමේ අර පිදුරු ගහක් කියලා කියන්නේ තරම් වැදගත් දෙයක් නෙමෙයි. ඒක හොරෙන් ගෙනිච්චත් නෙමෙයි. එහෙම බැරි වෙලා ඒක ජටාවෙහි රැඳුණා නම් ඒක අමුතුවට සීල් බිඳින කාරණයක් නෙමෙයි. නමුත් ඒ තරම් පොඩි දෙයක් පවා ලොකු දෙයක් හැටියට මවාපාලා තමන් මහා සීලවන්තයෙක් හැටියට පෙන්වන්න උත්සාහ කරන්නේ මොකක් හරි වංචාවක් තියෙන නිසා විය යුතුයි කියලා අනුමානයත් එක්කයි ඒ විදිහට කිව්වේ කියලා කරුණු පැහැදිලි කරලා දෙනවා මේ විදිහට සමාජයේ විවිධ පුද්ගලයෝ හැසිරෙනවා ඒ අය බොහෝම සංයමයෙන් කටයුතු කරනවා වගේ සිල්වත්ව ගුණවත්ව ජීවත් වෙනවා වගේ පෙනුනට ඇත්තටම ඇතුලෙන් එහෙම දෙයක් නැහැ ඒ අය පිටට එහෙම ප්‍රතිරූපයක් හදාගෙන මවාපාමින් විවිධ ලාභාපේක්ෂාවන් ඇතුව කටයුතු කරනවායි කියන බව එතනදී මේ මිත්‍රයා අර උපාසකවරයාට පැහැදිලි කරලා දෙනවා තථාගතයන් වහන්සේත් කොසල් රජුරවන්ට මේ කාරණය පසු කාලයකදී සම්මා සම්බුද්ධත්වයට පැමුණුනාට පසුව දීර්ඝ වශයෙන් පැහැදිලි කරලා දෙනවා. කොසල් රජුරුවන්ගේ චරපුරුෂයෝ පිරිසක් වෙස් වලාගෙන ඊටාම උසස් තාපසයෝ වගේ ඇවිදගෙන යද්දී බුදුරජාණන් වහන්සේ සමීපේ කොසල් රජුරෝ ධම්මසමින් ඉන්නකොට අර චරපුරුෂයෝ ටික පැවිද්දෝ වගේ වෙස් වලාගෙන නිර්වත්ව තවුසන් හැටියට එතනින් කිට්ටුවෙන් ගියා. එතකොට කොසල් රජුරෝ ඈත තියාම ස්වාමීනි මම කොසල් මහරජුරෝ ස්වාමීනි මම කොසල් මහරජුරෝ කියලා ඈත තියාම තමන්ගේ නම කියලා තුන් පාරක් নমස්කාර කළා. নমස්කාර කරලා කොසල් රජුරෝ කියනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මේ අය හොඳ සීලවන්තයෝ බොහොම ගුණවත් අය. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මහරජතුමනි ඔබ වගේ මේ කාමභෝගී ජීවිත ගත කරන අය තව කෙනෙකුගේ සීලේ ගුණේ කොහොමද හඳුනගන්නේ? ඒ නිසා පිටින් බැලූ බැල්මට පුද්ගලයෝ තේරුම් ගන්නට පුළුවන් කමක් නැහැ. ඇතුළතින් නොයෙක් දුර්ගුණ ඇතුව බොහෝම සිල්වතුන් ගුණවතුන් වගේ පෙනී සිටින පුද්ගලයෝ මේ ලෝකේ ඕනතරම් ඉන්නවා. ඒ නිසා පරිස්සමින් පුද්ගලයෝ හැඳුරු ඇසුරු කරන්නට ඕනේ, හඳුනා ගන්නට ඕනේ. දීර්ඝ කාලයක් ඇසුරු කරලා විනා කෙනෙකුගේ සීලය දැනගන්නට විදිහක් නැහැ. ඒත් අඥානයෙක් විසින් නෙමෙයි ඥානවන්තයෙක් විසින් පමණයි ඒත් ඒවා දැනගන්නට පුළුවන් වෙන්නේ මේ මිනිස් සිත් සතන් ඒ තරම් සූක්ෂම ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ සත්ත ජටිල සූත්‍රය දේශනා කරමින් කොසල් රජුරවන්ට පැහැදිලි කරනවා. ඉතින් මෙන්න මේ විදිහට පින්නතුනේ ඇතැම් අය විවිධාකාර අරමුණු ඇතිව ලෝකේ රවටන්නට කටයුතු කරනවා. සමහර කෙනෙකුට ලොකු ලාභ අපේක්ෂාවක් නැහැ. හැබැයි තමන්ගේ දෘෂ්ටිය අනිත් අය වෙත පතුරවන්නට ඒගොල්ලන්ට ඕන වෙනවා. තමන් මොකක් හරි දෘෂ්ටියක එල්බ ගන්නවා. ඒ දෘෂ්ටිය ලෝකෙට පතුරවන්න විවිධාකාරයෙන් වංචනික දේවල් ක්‍රියාත්මක කරනවා. ඉතින් ලෝකෙට යහපතක් කරනවා වගේ තමයි එයයි හිතාගෙන ඉන්නේ. දැන් ওই සමහර අන්‍යාගමිකයෝ ඉන්නේ. ඒගොල්ලෝ හිතන්නේ දෙවියන් වහන්සේ තමයි ලෝකේ මැව්වේ. දෙවියන් වහන්සේ තමයි මේ හැම දෙයක්ම කළේ. එතකොට මේක නොපිළිගන්නා අය මිත්‍යා දෘෂ්ටිකය. ඒගොල්ලන්ට මේ හැබෑ ධර්මය පැහැදිලි කරලා දෙන එක අපේ වගකීම. ඒ නිසා ඒ අය අපේ ආගමට ගත්තොත් තමයි ඒ අය සම්‍යදෘෂ්ටික වෙන්නේ. ඒ නිසා කොහොම හරි ඒකට උපක්‍රමශීලී වෙන්නට ඕනේ කියලා අවංකවම ක්‍රියාත්මක වෙන අයත් ඉන්නවා. ඒ මොකක්ද අර තමන් ගත්ත දෘෂ්ටිය තමයි හරි කියලා හිතාගෙන එතනට අනිත් අය සියලු දෙනාම ගෙන්වා ගන්නට විවිධ විදිහෙන් උපක්‍රම කරනවා වංචනික දේවල් කරනවා එතකොට මෙන්න මේ විදිහට බෞද්ධයන් තුල වුණත් මේ දුර්ගුණ මතුවෙන්නට පුළුවන්. Taman යම්කිසි දෘෂ්ටියක එල්බ ගත්තාම ඒ වැරදි දැක්ම වැරදි කියලා Tamanට වැටහෙන්නේ නැහැ. නමුත් ඒ Tamanගේ මතය වැඩි දෙනෙක් වෙත පමුණවන්නට විවිධාකාරයෙන් Taman ලෝකයේ ඉදිරියේ ප්‍රදර්ශනය වෙන හැටි අපට ගිහි පැවිදි බොහෝ දෙනා තුල අහන්නට දකින්නට විශේෂයෙන් වර්තමානයේ ලංකාව තුල අපිට මෙබඳු දේ ඕනෑ තරම් දකින්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට තව සමහර කෙනෙක් පිරිස් බලය ඇති කරගන්නට එහෙම කරනවා. ඒ කියන්නේ තමන්ගේ ප්‍රතිරූපය එක් එක් ආකාරයෙන් ලෝකයට මවාපාලා ලොකු බලයක් තියෙන කෙනෙක්, ලොකු මානසික ශක්තියක් තියෙන කෙනෙක්, එහෙම නැත්නම් ලොකු දැක්මක් තියෙන කෙනෙක්, එහෙම නැත්නම් තමන් නිවන් අවබෝධ කරගත්තු කෙනෙක් මේ විදිහට විවිධාකාරයෙන් පැවිද්දෝ විතරක් නෙමෙයි අද බොහෝ ගිහි පිරිසත් ඉන්නෝ මේ විදිහට රඟ දක්වමින් තමන්ට යම්කිසි පිරිස් බලයක් ගොඩනගා ගන්නට උත්සාහ කරන අය. ඊළඟට සම සමහර කෙනෙකුට එහෙම දෘෂ්ටියක් ගන්නවන්නට ඕනකමකුත් නැහැ. පිරිස් බලයක් ඇති කරන්නට ඕනකමකුත් නැහැ. හුදු කීර්තිය, තමන්ගේ නම ප්‍රචාරය වෙන්න, ප්‍රසිද්ධ වෙන්න, ඒකට තියෙන තෘෂ්ණාව නිසා මේ බඳු දේ කරන්නට ඉදිරිපත් වෙනවා. තව සමහරු යම් යම් ප්‍රතිලාභ අපේක්ෂාවෙන් ධනය, ඉඩකඩම්, ඒ වගේම යාන වාහන, අවශ්‍ය රන් රිදී මුතුමැණි මේ බඳු දේ අපේක්ෂාවෙන් නොඑක ආකාරයෙන් නැති ಗುಣ ලෝකෙට පෙන්නලා රඟ දක්වන අය අපට සමාජයේ වුණ තරම් පේනවා. තවත් සමහර අය Tamanට ජීවත් වෙන්නට ක්‍රමයක් නැහැ. Taman මේ ධර්ම මාර්ගයට බැසගෙන ඊටාම ගැඹුරින් ධර්මයේ ප්‍රගුණ කරනවා වගේ ලෝකෙට පෙන්වලා ඒ තුලින් Taman ජීවනෝපායක් හදාගන්නට වෑයම් කරන අයත් සමාජයේ අපට පෙනෙනවා. මෙන්න මේ විදිහට ගිහි පැවිදි බොහෝ දෙනා තුල විශේෂයෙන් වර්තමාන සමාජයේ මේ தත්වයන් එන්න එන්නම උත්සන්න වෙමින් පවතිනවා. ඒ කුමක් නිසාද නිවන් දකින්නට උත්සාහ කරමින් මේ ගමන ආරම්භ කළා වුණාට ඒ උත්සාහය තුළ ටික කාලයක් යනකොට Tamanගෙම මනසෙහි දුවලකම් අවදි වෙලා ඒ යන ගමන මොකක්ද කියලා මතක නැහැ. ඒ පිළිබඳව ප්‍රත්‍යවේක්ෂාවක් නැහැ. ඒ ඒ තන බලය, ධනය, හැකියාව, කීර්තිය, පිරිස ආදිය පවත්වාගෙන අර සක්කාය දිට්ඨියම තහවුරු කරගෙන ජීවිතේ පවත්වන්නට හුඟක් දෙනා වෑයම් කරනවා විනා තමන්ගේ මනසේ මොකද්ද වෙන්නේ කියලා හුඟක් වෙලාවට ප්‍රත්‍යවේක්ෂා කරන්නේ නැහැ. ඒ නිසා යම්කිසි කෙනෙක් තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් හැටියට භික්ෂු භික්ෂුණීන් හැටියට කටයුතු කරනවා නම් අපි හැම දිනාටම සිද්ධ වෙනවා නිතර නිතර අපේ මනස ගැන ආවර්ජනා කරලා බලන්න. අපි මේ කොහෙද යන්නේ? අපි මේ මොනවද කරන්නේ? අපි නිවන් දැකීම සඳහා කියලා ආරම්භ කරපු මග සැබවින්ම අපි ගමන් කරනවාද? ඒ මග දැන් මොන මොන විදිහෙන්ද වෙනස්කම් වෙලා තියෙන්නේ? ඇත්තට මේ කරන දේවල් වලින් නිවන් දකින්න පුළුවන්ද? මේ නිවන් දැකීමේ මගද මේ විදිහට විටින් විට ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕන. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අඤ්ඤාහි ලාභූපනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී. මේ ලාභ සත්කාර ලබන මාර්ගය වෙනම එකක්. නිවන් දකින්න මාර්ගයේ තවත් එකක්. අද හුඟක් දෙනාගේ ජීවිත තුලින් අපට පේන්නේ නිවන් දකින්න මඟ කියලා හිතාගෙන අර ලාභ සත්කාර උපයන මාර්ගයට තමයි යොමු වෙලා තියෙන්නේ. දැන් මේක සිද්ධ වෙන්නේ පින තුනේ ටික කාලයක් යනකොට අර මූලික වශයෙන් හැම කෙනෙක්ම අවංකම තමයි වැඩ කටයුතු පටන් ගන්න. සමාජ සේවයේ හරි සාසනික සේවයේ හරි නිවන් දකින්නට හරි මහානකම හරි එහෙම නැත්නම් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හරි මේවට ප්‍රවේශ වෙන්නේ ඊටාම අවංක ස්වභාවයෙන් සත්භාවයෙන්. ඒ සත්භාවයෙන් ප්‍රවේශ වුණාට ටික කාලයක් යනකොට අර මනසෙහි තියෙන දුබලකම් අවදි වෙලා අවදි වෙලා ක්‍රියාත්මක වෙනකොට Taman පිළිබඳව ප්‍රත්‍යවේක්ෂාවක් කළේ නැතිනම් ටික කාලයක් යද්දී ඒවා ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා Tamanගේ ප්‍රතිරූපය මවා ගැනීම අවශ්‍යතාවයක් ඇති වෙනවා. දැන් ඇත්තටම අවංකව කටයුතු කරනකොට කෙනෙක් පිළිබඳව යම් ප්‍රතිරූපයක් මැවෙනවා. ඒ ප්‍රතිරූපය කියන්නේ Taman හදන එකක් නෙමෙයි ලෝකෙ මිනිස්සු විසින් ගොඩනගා ගන්නා උදයක්. හැබැයි කාලයක් යනකොට මිනිස්සුන්ට ඕන වෙනවා අර අවංකව කරපු වැඩ ටික පැත්තකින් තියලා එතනින් එහාට ප්‍රතිරූපේ රකින්නට ඕන වෙනවා. දැන් සමහර වෙලාවට අපට උනත් ඇතැම් අය යෝජනා කරනවා හාමුදුරුවනේ දැන් ඔබ වහන්සේලා පිළිබඳව යම් ප්‍රතිරූපයක් සමාජයේ හැදිලා තියෙනවා ඒ ප්‍රතිරූපේ නැති කරගන්න එපා ඒක රැකගන්න ඕනේ ඒක වටිනවා ඉතින් එහෙම වෙලාවට අපි නම් හුඟක් වෙලාවට පිළිතුරු දෙන්නේ අපි මෙතෙක් කාලයක් කටයුතු කළේ ප්‍රතිරූපයක් හදන්නට නෙමෙයි අපට හැඟෙන හැටියට හෘද සාක්ෂියට එකඟව නිවැරදි කියලා හිතන විදිහට මගේ දුබලකම් දුරු කරගන්නත් ಗುಣදහම් වඩන්නත් ලෝකෙට පුළුවන් හැටියට මඟ පෙන්වන්නටත් අපි අවංකව කටයුතු කරනකොට ඒ වටා යම් ප්‍රතිරූපයක් මැවෙන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ අර අවංක භාවයේ පැත්තකින් තියලා ප්‍රතිරූපය රකින්නට උත්සාහ කළොත් ඊට පස්සේ ඇතුළ කුණු වෙනවා අර පිට ලෙල්ල විතරක් පුම්බගෙන ඒක රකින්නටයි සිද්ධ වෙන්නේ. එතකොට නිරන්තරයෙන් මේ පුම්බගත්තු එක හිල් වෙයිද සිදුරු වෙයිද paludu වෙයිද කියලා හරි පරිස්සමින් ඒක නඩත්තු කරන්න සිද්ධ වෙනවා ආලේප කර කර. එතකොට හැම තිස්සෙම ඇතුළ හිස්ව ඇතුළ දුර්ගුණ වලින් පුරවාගෙන ලෝකයේ ඉදිරියේ ප්‍රතිරූපයක් මවාගෙන ඒක නඩත්තු කරන්නට සිද්ධ වෙනවා අර මෙතෙක් අවංකව සිදු කරපු සමාජ මෙහෙවර ධර්මානුධර්ම ප්‍රතිපත්තිය එතනින්ම ගිලිහි ඇද වැටෙනවා. ඉතින් ගිහි වුණත් පැවිදි වුණත් පුද්ගලිකව වුණත් ඒ වගේම ආයතන වශයෙන් වුණත් අද සමාජය අපට හුඟක් පෙනෙනවා මේ දුබලකම මතුවෙනවයි කියලා අවංකව කරන කටයුතු වලට සමාජයෙන් යම් වටිනාකමක් ලැබෙනකොට දෙවනුව ඒ වටිනාකමත් එක්කලා ප්‍රතිරූපේ පෝෂණය කරන්න උත්සාහ කරනවා විනා අර සත්භාවයෙන් කරපු අවංක ප්‍රතිපදාව අවංක සමාජ මෙහෙවර අවංක සාසනික මෙහෙවර අවංක වූ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ටික කාලෙකින්ම සුණු විසුණු වෙලා යන බවක් පේනවා. ඉතින් ඒ බඳු තත්වයෙන් අසිහියෙන් ප්‍රත්‍යවේක්ෂාවකින් තොරව කටයුතු කරනවා නම් ඒ තැනැත්තාට තෙරුවන් සරණ ගිය උපාසකවරයෙක් හැටියට මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ ඉදිරියට යන්නට පහසු නැහැ කියන බවයි මේ අටවෙනි උපාසක ගුණයෙන් පැහැදිලි කරන්නේ. ඒ නිසා යම්කිසි කෙනෙක් තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවක් හැටියට භික්ෂු භික්ෂුණියක් හැටියට ಗುಣදහම් වඩනවා නම් එබඳු පුද්ගලයන් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව අවංකව කටයුතු කරන්නට ඕන ලෝකයට අවශ්‍ය ප්‍රමාණයට අවංක වෙන්නට ඕන නැති දේවල් ලෝකයට පෙන්නලා ප්‍රතිරූප හදමින් තමන් වංචනික වෙලා ලාභ අපේක්ෂා කරමින් වෙනත් මගකට යොමු වෙනවා නම් ඒබඳු තැන් පිළිබඳව යලි යලිත් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන අපිට මේවා තමන්ගේ මනසෙහි තමන්ගේ ජීවිතයේහි මේවා සිද්ධ වෙන හැටි අපිට පැහැදිලිව පේන්නේ නැහැ. නමුත් අනුන් දිහා බලනකොට අපිට පේනවා. අනුන්ගේ අඩුපාඩු, අනුන්ගේ වැරදි, අනුන් රැවටෙන හැටි, අනුන් මේ විදිහට වංචනික වෙන හැටි ඕන තරම් අපිට පේනවා. ඒක දකින්න පහසුයි. ඒකනේ අර ජනවහරෙත් කියවෙන්නේ තමන්ගේ ඇහි තියෙන පොල්පරාලේ පේන්නේ නැහැ. අනිත් මිනිස්සයාගේ ඇහි තියෙන ඉදිකටුව පේනවායි කියලා. ඉතින් මේ වගේ මේ ජන ප්‍රවාද පවා ගොඩනැගිලා තියෙන්නේ මේ මේ මිනිස් මනස ක්‍රියාත්මක වෙන්නේ එහෙම තමයි. Tamange දුර්වලකම දකින්න ලෑස්ති නැ අනේකාගේ දේ ලොකු කරලා අපට පේනවා. ඉතින් ඒ පෙනෙන ස්වභාවයම ආපසු හරවලා අපි දිහාට යොමු කරලා බැලුවොත් Tamange ස්වභාවයත් හඳුනා ගන්නට අපට එයම හොඳ පසුබිමක් වෙනවා. ඒ නිසා Taman දිහා බලන එක පහසු නැත්නම් අනුන්ගේ අඩුව නම් අපට පේන්නේ ඒ අඩුව ඇති උනේ කොහොමද මිනිස්සු ඒ විදිහට පිරිහෙන්නේ කොහොමද ඒ විදිහට ටිකක් විමසිලිමත්ව බලලා ඒ දැක්මම තමන් වෙතට යොමු කළාම තමන් තුලත් ඒ වගේ දුබලකම් මතුවෙනවද ඒ වගේ වංචක ධර්ම මතුවෙනවද කියලා අපට පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහෙන් තමන් සහ අනුන් කියන දෙපසම තමන් තුලින් අනුන්වත් අනුන් තුලින් තමන්වත් යලි යලිත් ප්‍රත්‍යවේක්ෂා කරමින් අපි මේ ප්‍රතිපත්ති මාර්ගය ශක්තිමත් කරගන්නට අවශ්‍ය වෙනවා. එතකොට ඔය විදිහෙන් කටයුතු කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි පුහුණු වෙන්නට ඕන අපි උත්සාහ කරන්නට ඕන යම් කිසි මිනුම් දණ්ඩකින් මේ පිළිබඳව අපේ ගමන් මගෙහි නිරවද්‍ය භාවයේ තහවුරු කරගන්නට. මොකක්ද මිනුම් දන්න තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ තමන්ගේ හෘද සාක්ෂයට එකඟ වෙන්නට ඕන. ඒ වගේම ප්‍රඥාවන්තයින් ඒ පිළිබඳව චෝදනා කරනවද, දොස් කියනවද කියලා අපි නිතර සැලකිලිමත් වෙන්න ඕන. ඒ කියන්නේ ලෝකේ හැමෝම කියන කරන දේවල් අනුව අපට හැම දෙයක්ම උස් පහත් කර කර වෙනස් කර කර කටයුතු කරන්න බෑ. කුමක් නිසාද එක්කෙනෙක් එකක් කියනවා තව එක්කෙනෙක් තව එකක් කියනවා එතකොට අරයා කියන විදිහට අපි අපේ වැඩ කටයුතු වෙනස් කරනවා ඊට පස්සේ මෙයා වෙන එකක් කියනකොට ඒ විදිහට ආය වෙනස් කරනවා ඉතින් එහෙම එහෙම යන්නට ගියොත් අපට කිසි පැවැත්මක් හෝ කිසිම දෙයක් නිවැරදිව කරන්නට බෑ ඒ පැත්තට මේ පැත්තට වැනි වැනි තමයි ක්‍රියා කරන්න වෙන්නේ ඒක සාර්ථක වෙන දෙයක් නෙමෙයි ඒ වගේම ලෝකේ හැමදෙනාම එක වගේ මානසික මට්ටමක් එක වගේ දැක්මක් ඇති අය නෙමෙයි ඒ නිසා ලෝකේ සියලු දෙනා කියන දේවල් පිළිබඳව අපි උඩ පනින එක නෙමෙයි කල යුත්තේ ප්‍රඥාවන්තෝ මේ පිළිබඳව මොනවද කියන්නේ ප්‍රඥාවන්තව මේ පිළිබඳව යම්කිසි ප්‍රමාණයකින් චෝදනා කරනවාද නිග්‍රහ කරනවාද එහෙම නිග්‍රහ කරනවා නම් ඒ දුබලකම් මගහරවා ගන්නේ කොහොමද කියලා පරිස්සමින් සොයා බලලා Tamanගේ අඩුපාඩු සකස් කර ගන්නවා. එතකොට අපට අපේ නිර්වද්‍යතාවයේ මැනගන්නට අපේ දුබලකම් මැනගන්නට බුදුරජාණන් වහන්සේ මිනුම් දඬු දෙකක් දේශනා කරනවා. එකක් තමයි Tamanගේ අවංක වූ හෘද සාක්ෂිය අනිත් එක තමයි ලෝකේ ප්‍රඥයින් ඒ පිළිබඳව කොහොමද සිතන්නේ කොහොමද කල්පනා කරන්නේ කොහොමද ප්‍රකාශ කරන්නේ කියන මේ කාරණේ. ඉතින් මේ විදිහට යලි යලි Taman පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කළොත් ඒතනත්තාට පුළුවන්කම තියනවා Tamanගේ දුබලකම් දකිමින් ටිකෙන් ටික ඒවා සකස් කරගෙන නිවැරදිව ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්න. ඒ නිසා නාගසේන හාමුදුරුව මිලිඳු රජුරවන්ට පැහැදිලි කරනවා මහරජතුමනි යම්කිසි කෙනෙක් තෙරුවන් සරණ ගිය උපාසකයෙක් වේ නම් ඒ තනත්තා තුල මේ අටවෙනි උපාසක ගුණය පැවතිය යුතුයි. ඒ කුමක්ද? ඒ තනත්තා කුහක වශයෙන් මේ ශාසනයෙහි හැසිරෙන කෙනෙක් නොවිය යුතුයි. ඒ කියන්නේ නැති ಗುಣ පෙන්වලා ලෝකේ රවටන කෙනෙක් නොවිය යුතුයි. අවංකව ಗುಣධම් වඩන කෙනෙක් විය යුතුයි කියන බව උන්වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා. ඒ නිසා මේ කරුණු සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ජීවිත පිළිබඳව යලි යලිත් ප්‍රත්‍යවේක්ෂා කරමින් තමන්ගේ ප්‍රතිපත්ති මාර්ගය පිළිබඳව යලි යලිත් ප්‍රත්‍යවේක්ෂා කරමින් Tamanගේ సంతානය තුළ ඒබඳු දුර්වල කුහක ගතිගුණ ඒ වගේම මායාකාරී ගතිගුණ සටකපට ගතිගුණ අවදි වෙන්නට ඉඩ නොදී ඒ පිළිබඳව මතුවෙන ඉඩ ප්‍රස්තාවන් හැකිතාක් අහුරමින් Taman පිළිබඳව ප්‍රත්‍යවේක්ෂාවෙන් අවංකව ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි වැඩෙන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් අප හැම දෙනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණවදාළ